තෙරුවන් සරණයි උදාන සූත්‍රය සංයුත්ත නිකාය තුන්වෙනි කාණ්ඩේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ 99 වෙනි පිටුව උදාන සූත්‍රය මේක ඊටාම දීර්ඝ සූත්‍රයක් දීර්ඝ පැහැදිලි කිරීමක් ඔබට දකින්න ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ ප්‍රීති වාක්‍ය පහල කළසේක. ඉඳින් මම නොයේ නම් මට අතීත කර්මාභි සංකාරයක් නොදවී නම් මතු ස්කන්ධ පහල කරන කර්ම සංස්කාරයක් නොවන්නේය. එය නැති කල්ලි මතු ප්‍රතිසන්දේ කර්ම නොවන්නේ මෙසේ නිශ්චයට පැමිණෙන මහාන ඕරම්භාගිය සංයෝජන සිඳී සූත්‍රය දිහා බැලුවොත් අපේ තේරුමයි ප්‍රකාශ කළේ తත්‍රකෝ භගව උදානං උදානේ නෝ චස්සං නෝ චමේ සිය න භවිස්සති න මේ භවිස්ස සතේති එවම් විමුච්ච මානෝ බික්කු ජිනේයෝ රාමහාගියානි සංයෝජනානිය ජිනේයෝ රාමහාගියානි සංයෝජනී සංයෝජනානි තේ එතකොට මේ කියන්නේ මේ ස්කන්ධයෙන් තමයි අපි දෙයක් කියලා හඳුනගන්නේ. එතකොට ඒ ස්කන්ධය තුළින් අපි දෙයක් කියලා ගත්තොත් තමයි අපිට රැවටීම තියෙන්නේ. එහෙම වුණොත් අපිට දෙයක් තියෙනවා. දෙයක් තිබ්බොත් එතන ඇලෙන ගැටෙන එහෙම වුණොත් අපිට ඉතිරියක් තියෙනවා, ශේෂයක් තියෙනවා. අල්ලගෙන තියෙන්නේ, උපාදාන වෙලා තියෙනවා. එහෙම වුණොත් මතු දෙයක් තියෙනවා අපිට කතාවක් තියෙනවා. මෙතනදී බුදුන්වහන්සේ කියනවා తත්‍රකෝ භගවා උදාන උදානේ ඒ ඒ ප්‍රීති වාක්‍ය ගැන. නො චස්සං නො චමේ සියා. එතකොට නො උයම් නම් නො චස්සං දෙයක් නැත්තම් නො චමේ සියා. අතීත මෙතන දෙයක් කියලා දෙයක් නැත්තම් නොචස්සං නොචමේසියා න භවිස්සති මෙතන හටගන්න දෙයක් නැත්තම් න මේ භවිස්සති හටගත් දෙයකුත් නැත්තම් ඒවම් විමුච්ඡමානෝ අන මිදුන කියලා බික්කු ජිනේයෝ රාමයානි අනේ රම් රමණේ කරන්නේ නැහැ ඇලෙන්නේ නැහැ අනේ මිදුණු කෙනා බික්කු කියනවා අන්න සංයෝජනානියා. අනේ ඒ අනේ එතනයි සංයෝජන සිඳන තැන. එතකොට එවං උත් එවං උත්තේ අඤ්‍යතරෝ බික්කු භගවන්තං ඒතදවෝච යතා කතං පන බන්තේ නොචස්සං නොචමේසියා න භවිස්සති න මේ භවිස්සති ඒව විමුච්ඡමානෝ බික්කු ජිනේය රාමෝ ජිනේයෝ රාමහ ගියානි සංයෝජනානීයති. මෙසේ වදාළ කල්ලි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙරසල කළේ වහන්ස කෙසේනම් ඉඳින් මම් නොවියෙම් මට අතීත කර්මාභිසංකාර එතකොට මේ මේ මෙතන කතා කරන තේරුම පැහැදිලි කරනකොට මේ කර්ම අතීත කර්මාවිසංඛාර අනාගත කර්මාවිසංඛාර කියලා පැහැදිලි කරනවා. නමුත් එහෙම දෙයක් අපිට මේ සූත්‍රය තුළ දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට මේ තුන් කාලයකට අයිති නැති ධර්මයක් එහෙම පැහැදිලි කරන්නත් හැකියාවක් නැහැ. එතකොට බුදුන් වහන්සේ දේශනා කරන්නේ සූත්‍රය එහෙම දෙයක්. ඇත්තරම මනාකොට පැහැදිලි. මෙතන වචන හරඹයක් තියෙනවා. ඒක අවබෝධයක් ඇතුව යමෙක් ධර්මය පැහැදිලි කරනවා නම් මේ විදිහට තුන් කාලයක් අදාගන්න එක අපි හිතන්නේ හොඳයි කියලා. ධර්මය අපිට එහෙම පේන්නේ නමුත් අපිට මේ සූත්‍රය බලුවාම පැහැදිලි කරන්නේ මේ මෙතනදී අතීත කර්මාභිසංකාරයක් නොදවී නම් මතු ස්කන්ධ පහල කරන කර්ම සංඛාරයක් නොවනේ. ඉතින් අතන වචනවල එච්චර පැටලෙන්න ඕනේ. මෙතන කියන්නේ අතරම බැලුවොත් මේ සංඛාරා කියන්නේ ඇත්තරම ස්කන්ධයනේ. අපි මේ හදාගත්ත අරමුණට අරමුණේනේ මේ දැකීම තියෙන්නේ. මේ අරමුණ ගැන කතා කරන්නේ. මෙතන ප්‍රායෝගික වෙන්න ඕනනේ. එතකොට අපිට තේරෙනවා මේ එන අරමුණ සත්‍ය දකිනවනම් එතන ඒක නැවත අபிසංකරණයකට යන්නේ නැහැ. එතනින් භවිෂ්‍යති කියන තැනට යනවා. මිදීමකට තමයි යන්නේ. ඉතින් ඒක එතන මිදෙනවා නම් එතන ඒ සංයෝජන ප්‍රහීන වෙනවා. ඕරම් භාග්‍ය සංයෝජන සිඳුනේයයි කියනවා. මහාන බුද්ධාදී ආර්යයන් නොදක්නා ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය භූමියේ අවිනීත. එතකොට මෙන්න මේ සිතට එන අරමුණ සත්‍ය දැකලා මිදෙන තැනයි ආර්ය භූමිය තියෙන්නේ. එතකොට ආර්ය භූමිය හඳුනන කෙනා කියන්නේ මේ දෙයක් නැති බව දකින කෙනා. එතකොට මෙතන මේ සූත්‍රය බලුවාම මහාන බුද්ධාදී ආර්යයන් නොදක්නා ආර්ය භූමියේ අදක්ෂ ආර්ය ධර්මයේ අවිනිත්. එතකොට බාහිර අත්ත කරගත්ත කෙනෙක් තමයි එතකොට මේ ආර්ය භූමිය අදක්ෂ ආර්ය භූමිය අවිනීතයි කියලා කියන්නේ. බුද්ධ ආදී සත්පුරුෂයන් නොදක්නා සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ අවිනීත අසෘතවත් පු탁ජන. අන්න ඔහු තමයි අසෘතවත් පු탁ජන කියන්නේ. රූපය ඇත්ත වශයෙන් දකි. රූපය ඇත්ත කරගෙනයි ඉන්නේ. පැහැදිලිනේ හොඳටම. ආත්මයේ රූපය කොට ආත්මෙහි රූපය ඇතැයි ආත්මයේම රූපයයි රූපයේම ආත්මයයි ඒ වගේම වේදනාව ඇත්ත කරගෙන වේදනාව ආත්මයයි ආත්මය තුල වේදනාව වේදනාව ආත්මයකයි සංඥාව ඇත්ත කරගෙන සංඛාර ඇත්ත කරගෙන විඥාන ඇත්ත කරගෙන කටයුතු කරයි ආත්ම සංඛාරවත් කොට හෝ ආත්මේ සංඛාර ඇතයි හෝ සංඛාරේ ආත්මය ඇතයි හෝ දකි විඥානේ ආත්ම විසින් දකි විඥානේ කොට ආත්ම කොට දකි විඥානෙහි ආත්මය ඇතැයි දකි. හේ එතකොට මේ මේ වේදනා රූප වේදනා සංඥා සංකාර විඥාණයෙන් තමයි අපි එතකොට මේ මේක හරි කෙටි කරලා පැහැදිලි කරන්න පුළුවන් අරමුණ. අරමුණේ සත්‍ය දැකලා මිදෙනවා කියන තැන ඔය රූප වේදනා සංඥා සංකාර ওই විදිහටම එකින් එක පැහැදිලි කරනවා මේ සූත්‍ර පිටකය තුළ අපිට දකින්න ලැබෙනවා. නමුත් ඒක හරි කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ සිත කියන්නේ න අරමුණනේ. අරමුණේ සත්‍ය දැකලා විඳිනවා කියනකොට ඒ ඔක්කොම කියවෙනවා. එතකොට ආර්ය භූමිය හඳුනන්නේ නැති ආර්ය භූමිය නොදත් ඒ අසෘතවත් පු탁ජන කෙනා ලෝකයේ ඇත්ත කරගත්ත කෙනා රූපයේ ඇත්ත කරගත්ත කෙනා රැවටෙනවා. එතකොට ආර්ය භූමිය හඳුනන ඒ සෘතවත් ආර්ය ශ්‍රාවකයා එතන අபிසංකරණයකට නැවත නැවත ඉතුරු මෙතන දෙයක් තියෙනවා කියලා ගන්නේ නැති තැන එතනින් මිදීමක් සිද්ධ වෙන්නේ. එතකොට එතන තමයි මේ පෙන්නන්නේ රූපේ මාත්මය කරගන්නවා ආත්මයම රූපේ කරගන්නවා. මේ ආත්ම කතාවක් තියෙන දෙයක් තියෙනවා නම් විතරයි. රූපං අත්තතෝ සමනුප්පස්සති රූපවත්තං වා අත්තතෝ සමනුප්පස්සති අත්තනීවා රූපං සමනුප්පස්ස රූපස්මින් වා අත්තානං සමනුප්පස්සති කියලා මෙන්න මෙහෙම ආත්මයක් තියෙනවා කියලා මේ හැම රූපයක්ම අල්ලගන්නේ. දැන් දෙයක් පොතක් මේසයක් ඇඳක් තියෙනවා කියලා අල්ලගත්තොත් ඒ ආත්මීය ස්වභාවය. අන්න එතනයි දැනෙන ස්වභාවය. බාහිරට කම්පණය වෙන ස්වභාවය. තියෙනවා කියන ස්වභාවය. එතනයි රැවටීම තියෙන්නේ. අන්න එතනයි අශ්‍රතවත් පු탁ජනයා ඉන්නේ. ඒ එතනයි ඉන්නේ ඇත්තටම අරියානං අදස්සාවි අරිය ධම්මස අකෝවිදෝ කියන අන්න අශ්‍රතවත් පු탁ජන කෙනා. ඉද බික්ඛු අස්තතව පු탁ජනෝ අරියානං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවේ සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ රූපං අත්තතෝ සමනුප්පස්සති රූපවත්තං වා අත්තානං සම් අත්තනී වා රූපං රූපස්මින් වා අත්තානං මේ විදිහටම වේදනා සංඥා සංකාර විඥාන ඒ ස්කන්ධයන්ට ඒ විදිහටම ප්‍රකාශ කරනවා ඊගාව කොටසට අපි ආවොත් හේ අනිත්‍ය වූ රූපේ අනිත්‍යයි ඇති සැටි නොදනී නම් අනිත්‍ය වූ වේදනා සංඥා සංකාර විඥානයේ විදිහටම නොදනී අනිත්‍ය විඥානේ අනිත්‍යයි නොදනී. එතකොට මේ අසෘතස් පොතක්ජනය විඥානේ අනිත්‍යයි කියලා දකින්නේ. රූපේ අනිත්‍යයි කියලා දකින්නේ. සෝ අනිච්ඡන් රූපං අනිච්ඡං රුප්පන්තේ අනිච්ඡන් රූපන්තේ යථා භූතං න පජානාති. එයා දකින්නේ යථාභූතව හැදෙන හැටි. අනිච්චං වේදනා සංඥා සංකාරය විදිහටම කියනවා. එතකොට ඒ විදිහටමයි එතකොට දුක ගැනත් කියනවා. දුක ඌ රූපේ දුක්ඛයයි තත්තු පරිදි නොදනිමි ආශ්‍රතවත් පොතක් ගැන කෙනා. ලෝකයේ ඇත්ත කරගත්ත කෙනා ගැන කියන්නේ. දුක් ඌ රූපේ දුක්ඛයයි තත්තු තත්තු පරිදි නොදනි. දුක් වූ වේදනාව සංඥාව, සංකාර, විඥාන. ඒ විදිහටම කියනවා තත්ත්ව පරිදි නොදකී කියලා. දුක්ඛං රූපං දුක්ඛං රුප්පත්තේ රූපාන්තේ යථා භූතං නපජානාති. ඒ විදිහටමයි වේදනා සංඥා සංකාර. ඒ විදිහටම දැන් මෙතන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ආකාර තුනටම කියනවා. අනාත්ම වූ රූපේ අනාත්මයි යථා භූත කොට නොදනි. අනාත්ම වූ ඒ විදිහට වේදනා සංඥා සංකාර කියනවා. අනත්තං රූපං අනත්තං රූපාන්ති යථා භූතන්න පජානාති හැදෙන හැටි මෙයා සෝතත් පොතක් ගැන දන්නේ නැහැ. එතකොට ඒ විදිහටම කියනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම. එතකොට ඒ අනාත්ම කියන්නේ මේක ආත්ම කතාවක් නෑ දෙයක් තියෙනවා නම් විතරයි ආත්ම කතාවක් තියෙන්නේ දෙයක් තිබ්බොත් විතරයි දුකක් තියෙන්නේ එතකොට දෙයක් නැති තැනයි අනිත්‍යයි කියන්නේ එතකොට මෙතන යථාභූත ඥානය කියන්නේ අන්නේ හැදෙන ආකාරය දකින කෙනාටයි මේ සත්‍ය පේන්නේ අපි දීර්ඝව පැහැදිලි කරගෙන බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත තැන අසෘතවත් පෘථග්ජන භූමිය කියලා දැන් ඔබට පැහැදිලි සංකතෝ ප්‍රත්‍යෝත්පන්න රූපේ රූපේ සංකතයයි තත්ථාකාරේ නොදනි සංකතු වේදනා සංඥා සංකාර ඒ විදිහටම දැන් සංකතය ගැන කියලා. සකස් කරගත්ත දෙයක්. ඒ කියන්නේ බාහිර තියෙන එකක් නෙමෙයි. සිතක හැදෙන එකක්. ඒකයි සංකත දෙයක් කියන්නේ. සංකතං රූපං සංකතං රූපාන්ති යථා භූතං නපජානාති. සංකතං ඒ විදිහටම දැන් යථා භූතව හැදෙන හැටි මේ අසෘතවත් පෘ탁ජන කෙනා දකින්නේ නැති බව සඳහන් කරනවා. ඒ වගේම රූපේ බිඳේයි ඇති සැටි නොදනි. රූපං විභවිස්සතේ විභ භවිස්සතේ විභවිස්සතේ යථා භූතන්න පජානාති රූපේ බිඳේයි ඇති සැටි නොදනි. එතකොට මේ විදිහට සංඥා සංකාර විඥාන වලටත් ඒකම කියනවා. රූපේ බිඳෙන දෙයක් බව නොදනි කියලා. එතකොට ඊට පස්සේ කියනවා මහන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක සෙමේ බුද්ධාදී ආර්යයන් දක්නේ ආර්ය ධර්මයේ දක්ෂ වූයේ ආර්ය ධර්මයේ මොනවට විනීත වූයේ බුද්ධාදී සත්පුරුෂයන් දක්නේ සත්පුරුෂ ධර්මයේ දක්ෂ වූයේ සත්පුරුෂ ධර්මයේ මොනවට විනීත වූයේ රූපේ ආත්ම විසින් නොදකී අන්න දැන් කියනවා සුතවත් ආර්ය ශ්‍රාවකයා ඒ කියන්නේ නාමයයි රූපයයි මේ දෙයක් ලෝකේ තියෙනවා කියලා ගත්තේ නැති කෙනා ලෝකේ දෙයක් නැති බව දකින කෙනා සිතක මැවෙන දෙයක් බව ඒ සංකතයක් බව එය අනිත්‍ය බව එය හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක් බව එහෙම දෙයක් නැති බව දෙයක් කියලා දෙයක් කොහෙවත් හමු නොවන අන්න අර සුතමේ ඥානෙ තියෙන කෙනා ඒ ඒ සුත් අසෘතවත් ආරසාවකයා සත්‍ය දකින කෙනා යථාභූත ඥානය ඇත්තා. අන්නේ යථාභූත ඥාණයෙන් දකිනවා නම් සත්‍ය අන්නේ කෙනාට නැවත හටගැන්මක් අන්නේ කෙනා තමයි එතකොට මේ සංයෝජන තුන් සංයෝජන ප්‍රහීන කරපු ඒ සුතව ශ්‍රාවකයා වෙන්නේ. ඒ කෙනා රූපය ඇත්ත කරගන්නේ නැහැ. රූපය ආත්ම වශයෙන් දකිනවා. එතකොට ඒ යථාභූතව දකිනවා. එතකොට එතන රූපං අතතෝ සමනුප්පස්සෙද නෙමෙයි. එතකොට න රූපං අත්තතෝ සමනුපස්සති න රූපවත්තං වා. එතකොට න කියන එක දාන්නේ ඒ ආත්ම කොට ගන්නෙ නැති බව. රූපය ආත්ම කරලා ගන්නෙ නැහැ. බාහිර පොතක් නැති බව දකිනකොට පොත දෙයක් බවට පත් වෙන්නේ. එතකොට එතනයි අනාත්ම ධර්මය අවබෝධ කළා කියන්නේ. බාහිර පොතක් තියෙන බව දකිනවනම් එතන ආත්ම ධර්මයක් තියෙනවා. ආත්මීය සිතක් තියෙන්නේ. බාහිර දෙයක් තියෙනවා කියලා දකින එක ආත්මීය සිතක්. බාහිර දෙයක් නැති බව දකින්න එක අනාත්මීයයි. අනාත්මීය සිතයි. එතකොට එතනයි යත් සත්‍ය දකින්න කෙනා. එතකොට ඒ බව හොඳට පැහැදිලි වෙනවා. සුතවා චකෝ බික්ඛු අරිය සාවකෝ අරියානං දස්සාවි අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරිසානං දස්සාවි සප්පුරිස ධම්මස්ස කෝවිදෝ. එතකොට මේ සත්පුරුෂයා කියන්නේ මේ අර සමාජය තුළ සම්මුතිය තුළ කතා කරන ගුණයාපත් කියන තේරුමෙන් නෙමෙයි. මෙතන සත්පුරුෂයා කියලා කියන්නේ ලෝකේ ඇත්ත කරගත්ත නැති කෙනා. ලෝකේ දෙයක් නැති බව දකින කෙනා තමයි මහා පුරුෂයා කියලා බුදුන් වහන්සේ පෙන්වන්නේ. ඒතකොට බුදුන් වහන්සේ සත්පුරුෂයා කියලා කියන්නේ ලෝකේ ඇත්ත කරගත්ත අවිද්‍යාව තුල ඉන්න කෙනා නෙමෙයි. ලෝකේ ඇත්ත කරගත්ත අවිද්‍යාව තුල ඉඳගෙන සැප සම්පත් හොයන එහෙම නැත්නම් කාම වස්තුන් හොයාගෙන යන එහෙම නැත්නම් තානාන්තර පස්සේ යන මුදල් පස්සේ යන ඔය ඔය අධ්‍යාපනය තුල ගොඩාක් ඔය ඉගෙනගෙන මම තමයි ලොක්කෙක් කියලා පෙන්වන්න උත්සාහ කරන මාන්නය තුල ඉන්න කෙනෙක් එයාට කියන්නේ නැහැ සත්පුරුෂයෙක් කියලා. එයාට කියන්නේ අසත්පුරුෂයෙක් කියලා. ඒකට හේතුව ලෝකයේ ඇත්ත කරගත්ත නිසායි. එහෙම කෙනෙක් හරි ඉගෙනගෙන හරි එහෙම තරාතිරමක හරි එහෙම තරාතිරමක් නැතුව ඉන්නවා නම් යම් පුරුෂයෙක් ඒ අත්හැරලා රූපේ මේ ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා දකිනවා නම් ඔහු විතරයි සුතමේ ඥානයේ තියෙන කෙනෙක් වෙන්නේ සත්පුරුෂයෙක් වෙන්නේ මහා පුරුෂයෙක් වෙන්නේ එහෙම නැතුව ඉගෙනගත්ත පාළියට සල්ලි ටිකක් තිබුණු පාළියට ලොකු වාහනයක් තිබුණු පාළියට ලොකු ගෙයක් තිබුණු පාළියට ලොකු බඩක් තිබුණු පාළියට එහෙම ඔය කිසිම දෙයකින් කියන්න බෑ ඔහු සත්පුරුෂයෙක් කියලා. ඇත්තටම හිමීට ඇවිද්දා කියලාවත් හිමීට කතා කළා කියලාවත් ජේත්තුවට ඇඳ පැලඳ කියලාවත් ඔබ රැවටෙන්න යන්න එපා. එවැනි එවැනි රූපකින් සත්පුරුෂයෙක් දකින්න බෑ. ලෝකයේ ඇත්ත කරගත්ත තැන සත්පුරුෂයෙක් කවදාවත් හමු වෙන්නේ නෑ. රැවටීම පමණයි ඒ තුල සිදුවන්නේ. ඒ මහා පුරුෂයා කියන්නේ ලෝකේ ඇත්තක් නැති බව දකින කෙනෙක්. නැවත නැවතත් ඔබට මේ සූත්‍ර වලින් හොඳින් මනාකොට දකින්න ලැබෙනවා. සුතවාච කෝ බික්ඛු අරිය ශාවකෝ අරියාණං දස්සාවි අරිය ධම්මස්ස කෝ විදෝ අරිය ධම්මේ සොයිනීතෝ සප්පුරිසානං දස්සාවි සප්පුරිස ධම්මස්ස කෝ විදෝ සප්පුරිස ධම්මේ සුවිනීතෝ න රූපං අත්තතෝ සමනුප්පසති. ඔහු රූපේ ආත්මය කියලා දකින්නේ නෑ මේ සත්පුරුෂයා. න ඒ කියන්නේ දෙයක් පොතක් තියෙනවා කියලා ගන්නෙ නෑ. දෙයක් පොතක් තියෙනවා කියලා ගත්තොත් ඒ රූපේ එතන ඇත්ත කරගත්ත තැනයි ආත්ම සංඥාවක් තියෙන්නේ. තියෙනවා මම ඉන්නවා පොතක් තියෙනවා මට දැනෙනවා අය ආත්මීය ස්වභාවය දැනෙන එකයි ඉතින් මේක ප්‍රායෝගිකව දකින්න පුළුවන්. න රූපවත්තං වා අත්තාන න අත්තනීවා රූපං න රූපස්මින් වා අත්තාන න වේදනා ඒ විදිහටම කියනවා. ඒතකොට රූපය ආත්මය කරගන්නේ නැති බව. ඒතකොට හොඳට දැන් මේ සූත්‍රය තුල මනාකොට මේ ධර්මයේ පැහැදිලි වෙනවා. වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ ඒතකොට අපි කොයි ස්කන්ධයේ මේ දෙයක් කියලා දකින්න එක. ඒතකොට ඒ පාඩම මේ විදිහටම ගලපලා සූත්‍රය පැහැදිලි කරනවා. ඒ විදිහටම අනිත්‍ය රූපය අනිත්‍ය ඌ පරිදි දනී කියලා මේ සුතව මේ සුතව ශ්‍රාවකයා සෝ අනිච්ඡන් රූපං අනිච්ඡං රුප්පන්ති යථා භූතං පජානාති අනේ යථා භූත පජානාති කියන්නේ හැදෙන ආකාරය දකිනවා දුක්ඛන් රූපං දුක්ඛන් රූපන්ති යථා භූතං පජානාති දුක දුකක් දකිනවා මේ රූපේ දුකක් කියලා දුක්ඛ රූපේ දුක්ඛයයි යති සැටියෙන් දනි අනිත්‍ය රූපේ අනිත්‍යයි ඇති සැටියෙන් දනි අනාත්ම රූපේ අනාත්මයයි ඇති සැටියෙන් දනි අනත්තං රූපං අනත්තං රූප රූපාන්ති යතහ භූතං පජහනාත් සංකතෝ රූපේ සංකතයයි යතහ භූත කොට දකි එතකොට මෙන්න මේ වාක්‍යය ඉතාවදගත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වගේම තමයි සකස් වෙන එකක් කියන්නේ කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි සංකත වූ රූපේ සංකත වූ රූපයක් බව දකි කියන්නේ ලොකු තේරුමක් තියෙනවා. ශබ්දයයි වර්ණයයි එකතු වීම තුළ දෙයක් කරගත්ත ඒ රූප සංඥාවක් ඒ හදාගත්ත රූපයක් සංකත රූපයක්. සංකතයක් කියන්නේ කොහෙවත් භෞතිකව හමු වෙන දෙයක් නෙමෙයි. ඒක චිත්තයක්, සංකාරයක්. මේ ගොඩක් අයට මේ විනිවිද දැක්ම නැහැ. ඒක නිසා ධර්මයේ ගොඩක් අයට විනිවිදව දකින්න නොහැකි වෙලා අද අසරණ වෙලා තියෙනවා. මහ භූතවල හොයන්න යනවා බාහිරින් හොයන්න යනවා රූපේ හොයන්න යනවා රූප කලාපවලින් රූපේ හිතන්නේ ප්‍රසාද රූපය කියන්නේ හිත කැදෙන රූපයක් ගැන බුදුන් වහන්සේ රූප කලාප 54ක් දේශනා කරන්නේ බාහිර තියෙන බඩු මුට්ටු වල නෙමෙයි චිත්ත රූපයකයි හිතක හැදෙන ප්‍රදාස ප්‍රසාද රූපයකයි. නමුත් දැන් ගොඩක් අය හිතනවා මේ රූප බුදුන් වහන්සේ කියන සුද්දාෂ්ටකයෙන් රූප කලාප 54 හැදෙනවා මේ බාහිර තියෙන රූපයක් කියලා. කොයිතරම් මේ අභිධර්මයේ කියලා කරේ ඉල්ලගෙන ඉන්න උරචක්‍ර මාලාව දිමින් තියලා පය හොඳට බලන්න සිහිබුද්ධියෙන් බුදුන් වහන්සේ එහෙම බාහිර රූපයක් ගැන නෙමෙයි දේශනා කරන්නේ. කොයිතරම් අඳ බාලද ඔබ දේශනා අහනවනේ රැවටිලා නේද ඉන්නේ ගොඩක් අය. ගොඩක් අය රැවටිලා ඉන්නේ. ගොඩක් අයට මේ සත්‍ය ධර්මයේ හමු වෙලා නැහැ. තාමත් පොත් බල බල බන කියනවා. පොත් බල බල Taman දන්නවා කියලා දැනුමින් හිතනවා. ප්‍රායෝගික වෙන්න. ඔය බොළඳ දේවල් අතහරින නිර්මල ධර්මයේ හමු වේ. මේ සිත තුලම වෙන ලෝකයක්. මේ චිත්ත රූපයක්. ওই ප්‍රසාද රූපේ රූප කලාප 54කින් ඇදෙන ප්‍රසාද රූපේ. බාහිර කොහෙවත් නැහැ. ඔය කතා කරන රූප කලාප සුද්දාෂ්ටක වලින් හැදුණු රූප කලාප 54 බාහිරින් හොයන යන්න එපා. කවදාවත් හම් දෙන්නේ නැහැ. ඒක ප්‍රසාද රූපයක්. දැන් වැටේනවා. අභිධර්මයේ කරේල්ල ගත්තායි පටලව ගත්ත තැන ඔන්න ඔතනයි. එයයි හිතනවා රූපේ බාහිරින් මිදිලා නිවන් දකින්න. මේ පොත අනිත්‍ය දැක්ක කියලා කවුරුත් නිවන් දකින්නේ පොතක් හැදෙන්නේ නැති තැනට ස්කන්ධ දුක්ඛ කියන තැනින් දැක්කොත් නිවන් දකිනවා. එතකන් කිසි කෙනෙකුට නිවන් මඟ හමු වෙන්නේ ඉතින් හරි බොළඳ තැනකින් ගොඩක් අය මේ විදිහට අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒක නිසාම අපිටත් නිකන් අර නිකන් ලොකු ලොකුවට මෙහෙම කියන්න හැකියාවක් ලැබෙනවා. ඒ අය බොළඳ විදියට ඉන්නේ. හැබැයි ඒ අය මේක අවබෝධ කරගත්තොත් බොහොම හොඳයි. අපිත් බොහොම නියතමානීව සාදු සාදු කියනවා. ඒක තමයි වෙන්න ඕනි. රූපේ බිඳෙන දෙයක්. රූපේ තත්වාකාරයෙන් දණිය කියන්නේ කැඩෙන බිඳෙන දෙයක්. ඒක තමයි අර විභාස්සති කිව්වේ. විභාස්සති. ඒ කියන්නේ යථා භූතම් පජානාති කැඩෙන බිඳෙන දෙයක් විදිහට දකිනවා. මෙන්න මේ විදිහට මහාන මෙසේ හේ රූපයාගේ විභව දර්ශනයෙන් වේදනාවගේ විභව දර්ශනයෙන් සංඥාවගේ විභව දර්ශනයෙන් සංඛාරයන්ගේ විභව දර්ශනයෙන් විඥානයාගේ විභව දර්ශනයෙන් ඉඳින් මම නොවේමි නම් අතීත මෙතන ආයිමත් අන්නර වචන කියනවා අතීත කර්මාවි සංකාරයන් නොවේන. ඒතර තමයි මේ පොතේ මෙතන ලියලා තියෙන වාක්‍යයට අපි එකග වෙන්නේ නැහැ ඒවට. අපේ සූත්‍රයට තමයි කැමති ඔබ මේ ඇත්ත පෙන්වන්න කැමති. සෝ රූපස් විභව වේදනාය විභව සංඥාය විභව. ඒ කියන්නේ භාවයක් නැති බව දකිනවා. මේ රූප වේදනා සංඥා සංඛාර විඥානවල දැන් මෙතන පොතක් කියලා දෙයක් නැත්තම් භවෙකුත් නැහැ. ඒකයි මේ විභව කියලා කියන්නේ. අන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන විභව ඒවංකෝ බික්කු නො චස්ස නො ච මේ සියා න භවිස්සති අන්න ඒක න ස මේ භවිස්සන්ති නමේසි භව නමේ භවිස්සති ඒවම් විමුච්ඡමානෝ අන්න එතකොට ඒ කෙනා එතකොට මේ රූපේ ඇත්ත කරගෙන නැහැ. රූපයෙන් මිදිලා. ඒ කියන්නේ බාහිර පොතක් නැති බව දකිනවා. එතකොට බාහිර පොතක් හම්බ වෙන්නේ නැහැ. එතකොට එතකොට ඒ ඒ බාහිර එතකොට දෙයක් නැති තැන එතකොට මේ තේරුම ලියලා තියෙන විදිහට නම් කර්මාභිසංකාරණයක් නොවේ. එතකොට ස්කන්ධ පහල කරන කර්ම සංඛාරයක් සිදු නොවේ. එතකොට ඒ නැති කල්ලි మతు ප්‍රතිසන්දියක් නොවන්නේ මෙසේ හඳ මහන ඕරම්භාගයේ සංයෝජන සිඳුනේයයි කියන ලැබේ. එතකොට ඒ වචනවල අපිට මේ තේරුම හැබැයි දකින්න පුළුවන්. එහෙමයි. එතකොට සංඛාරයන්ගේ විභව දර්ශනයෙන් විඥානයගේ සංඥා රූප වේදනා සංඥා සංකාර විඥාන වල විභව දර්ශනයෙන්. එතකොට ඒ කියන්නේ භවයක් නැති බව දකින ඒ දර්ශනය. ඒ කියන්නේ පොතක් නැති බව දකිනේ දර්ශනය. මම නොයමි නම් එතකොට මම කියලා කෙනෙක් හම් වෙන්නේත් නැහැ. එතකොට න මේ භවිස්සති. මමත් හම් වෙන්නේ නැහැ. එතකොට මෙතනදී නො නො චස්සන් නො චමේ සියා න භවිස්සති. න මේ භවිස්සති इति. එතකොට මමත් මගේ ආත්මෙත් එහෙම කතාවක් කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. මම නොඉන්නම් ඒ ඒ මතු ඒ නැවත සකස්මකටත් හේතු නැහැ. ඒක නිසා තමයි න මේ භවිෂ්‍යතිති නැවත සකස් වෙන්නත් හේතු නැහැ. එතකොට පොතක් මෙතන නැති බව දකිනවනම් එතන පුනර්භවයකට නැවත ඊගාවට මේක හේතු වෙන්නේ නැහැ, උපාදාන වෙන්නේ නැහැ. ඒකයි මෙතන මේ කියන්නේ න මේ භවිස්සති ඉති. ඒවං විමුච්ඡමෝ අන්න මීදෙනවා. විමුච්ඡ. ඒ කියන්නේ මෙතන විමුක්තිය සිද්ධ වෙනවා. චිත්ත විමුක්තිය. ඒවා විමුච්ඡ මානෝ බික්කු ජිනේයරා එතන රමණය වීමක් නැහැ. ජිනේයරා රමා ඥානි සමෝ සංයෝජනානීති ඒවා විමුච්ඡමානෝ භාන්තේ බික්කෝ අර ජිනේය රාමාය ඥානේ සංයෝජනානි වහන්ස මෙසේ මහාන මෙසේ දකින මහාන ඕරම් භාගීය සංයෝජන සිඳුනේයයි කියනු ලැබේ. එතකොට පොතක් නැති තැන එතන භවයක් නැහැ එතන විභවිස්සති එතන රැඳීමක් නැහැ අල්ල ගැනීමක් නැහැ උපාදානයක් නැහැ එතන නැවත හට ගැනීමකට හේතුකුත් ඉතුරු වෙන්නේ නැහැ. සංයෝජන වලට ඉඩක් නැහැ. අන්න වහන්ස මේ කෙසේ දන්නාහට කෙසේ දන්නාහට විදර්ශනාවට අනතුරුව ආශ්‍රවක්ෂ සංඛ්‍යාත අරහත් ඵලයේ වේද ඔන්න දැන් ඒ ගැන කතා කරමු මෙන්න මේ කෙලෙස් නැති වෙන්නේ කෙසේ දන්න කෙනාට දැන් මේ මේක තමයි අත්‍තරම කෙලෙස් නැති වෙන්න හේතුව ඒක තමයි දැන් මෙතන සූත්‍රෙත් පෙන්නන්නේ කතම් පන භන්තේ ජානතෝ කතම් පන පස්සතෝ අනත්තර ආසවානං කයෝ හොත්ථීති අන්න අද ආශ්‍රව කෙලෙෂය වෙන්න හේතු වෙන්නේ මෙන්න මේ සත්‍ය දකින්න කෙනාටයි. ඒ කියන්නේ බාහිර දෙයක් නැති බව දකින්න කෙනාටයි ආශ්‍රව කෙලෙෂය වෙන්න හේතු එතනයි තියෙන්නේ ආසවක්ෂය ඒ අරහත් ඵලයටපත් වෙන තැන. එතකොට මහන මේ එතන ඒ ටික තමයි කියන්නේ කතමේ පන බන්තේ ඥානතෝ කතම්පන පස්සතෝ අන්‍යතරා කියන්නේ ඒ අරහත් ඵලයට ආසවානං කය ආශ්‍රව කෙලේශයන හෝති इति. එතකොට මහාන මේ ලෝකේ අශෘතවත් පෘ탁ජනත්‍රමේ භය නොවිය යුතු කරුණෙහි භය වෙයි. ඒ කියන්නේ අශෘතවත් පෘ탁ජන කෙනේ බය නොවෙන්න ඕනි කාරණාවට බය වෙනවා. ඒකට හේතුව දැන් අශෘතවත් පෘ탁ජන කෙනාට දෙයක් තියෙනවා. ඒක නිසා බයෙන් ඉන්නේ. මරණයක් තියෙනවා. මැරෙයි කියලා බයයි. ඒතකොට සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ ෂනේ විතරයි. මේ සිත විතරයි කියලා දකිනවා. එක දිගට පවතින සිතක් නැති බව දකිනවා. ඔහුට මරබියක් එන්නේ නැහැ. එතකොට ඒක මෙතන හොඳින් පේනනවා. මහාන ඉඳින් මම නොයමි නම් අන්න මම කියලා කෙනෙක් නැත්තම් මට අතීත එතකොට එහෙම අනාගතයේත් එහෙම ඉන්නවා කියලා එහෙම දෙයක් හිතින විදියක් නැහැ. අන්න එතනයි මෙතන මේ භවිස්සති කියන තැන ඊටාම වටිනවා මේ කාරණේ. මෙතන හැබැයි තේරුමේ තියෙන වාක්‍ය නම් ඇත්තටම වැරදි. කාර්මයේ මෙතන මේ මෙතන ගලපලා තියෙන්නේ මෙතන ඇත්තටම හේතුඵල ධමයක් විදිහට නෙමෙයි. මෙතන පෘථග්ජන භූමියේ ඉඳලා තමයි මේ වාක්‍ය ලියන බව පේන්නේ. ඒ කියන්නේ මේ කර්ම මෙතන අපිට ඉතින් ඒවා එච්චර අදාළ නැති නිසා වුණා වාක්‍ය ටික කියවගෙන යන්න පුළුවන්. අතීත කර්මාභි සංකාරයක් නොවේ නම් මතු ස්කන්ධ පහල කරන කර්ම සංඛාරයක් නොවන්නේය. ඒත් උත්සාහ කළා තියෙන කියන්න නැවත සංඛාරයක් ඇති වෙන්න හේතු වෙන්නේ නැහැ ඒක හොඳයි අදහස. එය නැති කල්ලි මට මතු මතු ප්‍රතිසන්දියක් නොවන්නේය. යන අසෘතවත් පෘ탁ජනයාට ඒ කියන්නේ අසෘතවත් පෘ탁ජනයාට බයක් ඇති වේ. ඒ කියන්නේ අසෘත පෘ탁ජනයාට බය හේතුව අපි ඊටාම සරලව මේක කියනවා මේ වාක්‍ය අපි සූත්‍රයෙන් කියන්නම්. මෙතනදි කියන්නේ දැන් බාහිර දෙයක් නැත්තම් අත්‍තරම මේ ඒ සිතත් එතනම හටගෙන නිරුද්ධ වෙනවනම් පවතින සිතක් නැහැනේ. එතකොට එක දිගට පවතින සිතක් තිබ්බොත් තමයි මරබියක් තියෙන්නේ. එතකොට එක දිගට එකම කෙනා ඉන්නවා කියන සිතුවිල්ල තුරයි ආත්මය කතාවක් තියෙන්නේ. එතකොට මරබියක් තියෙන්නේ. හැබැයි මේ ෂණය හැම ෂණයෙම මරණය දකින්නවනම් ඒ කෙනාට මැරෙන්න දෙයක් නැහැ. මරබියක් එන්නේ නැහැ. අන්න ඒ කෙනාට ඒ මරබිය දුර වෙනවා. අන්න එතරයි අසෘතවත් පෘථග්ජනතේ මේ බයෙන් බීතියෙන් ඉන්නවා කියලා කියනවා. ඒ කෙනා දෙයක් තියනවා කියලා ගන්න නිසා. පොත මේසේ ඇඳ තියනවා කියලා ගන්න නිසා. ඔන්න හොඳට බලන්න ඔබ මේ සූත්‍රය තුල මේ තේරුම තියෙනවා. ඉද බික්කු අසෘතවත් පෘථග්ජනෝ අතසි තයෝ තානේ තාසං අපජ්ජති තායෝ හේසෝ බික්ඛු අසුතවතෝ පු탁ජනස්ස නො චස්සං නොච මේසියා න භවිස්සති න මේ භවිස්සති इति එතකොට ඊට පස්සේ කියනවා දැන් සුතම සුතමත් ආර්ය ශ්‍රාවකයා ගැන මහාන සුතවත් ආර්ය ශ්‍රාවකතේ මේ බය බීතිය ත්‍රාසය නොකල යුතු කරුණෙහි ත්‍රාසයට බීතියට බයට නොපෙමිනේ ඇයි මේ ශනේ දකිනවා එයාට එක දිගට පවතින හිතක් නැති බව අවබෝධයි ඒක නිසා ත්‍රාසයේ බීතියටපත් වෙන්නේ නැහැ මහාන සුතවත් ආර්ය ශ්‍රාවකහට ඉඳින් මම නොවි නම් ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයාට මම කියලා කෙනෙක් හම් වෙන්නේ එතකොට එතන කොහොමත් බය වෙන හේතුව සකස් වෙන්නේ නැහැ. එතකොට ඒකේ තේරුම එතකොට සූත්‍රය දිහා බැලුවොත් රූප එතන සුතව සුතවාකෝ බික්කු අරිය ශාවකෝ අත සිතායෝ ඨානෝ න තාසං ඒ කියන්නේ ත්‍රාසයක් ඇති වෙන්නේ න තාසං ආපජ්ජති න හේසෝ බික්ඛු තාසෝ ඒ කියන්නේ මේ ත්‍රාසය ගැන තාස කියන්නේ සුතවතෝ අරිය ශාවකස්ස නොවස්චස්සං නොච මේසිය න භවිස්සති න මේ භවිස්සතිති එන් සුතවත් ආර්ය ශාවකයාට එහෙම එහෙම නැවත සකස්මක් ඒ නැවත හේතුවක් සකස් වීමක් නැහැ එතකොට නැවත භවිෂත කියන්නේ න මේ භවිෂ නැවත හටගන්න හේතු සකස්මක් නැහැ. එතනින් සියල්ල සිඳිලා යනවා. ඇයි මේ සත්‍ය දකින්න යථාභූතේ. මෙතන දෙයක් පොතක් කියලා නැති බව. මහාන රූපයට පැමිණ සිටුනා කර්ම විඥානේ රූපේ අරමුණු කොට රූපේ පිහිට කොට සිටුනුයේ. එතකොට මේ මේ කර්ම විඥාන කියන වචනේ දාගත් එකක්. නමුත් අපි ඒක බොහොම පරිස්සමින් ගන්න ඕනේ. මහාන රූපයට පැමිණ සිටිනා කර්ම විඥානේ රූපය අරමුණු කොට රූපය පිහිට කොට සිටුනේ. ඒ කියන්නේ රූපය ඇත්ත කරගත්ත කෙනාට රූපේ පොත තියනවා කියලා ගත්ත කෙනාටයි නැවත හේතුවත් එතනයි තෘෂ්ණාව තියෙන තණ්හාව තියෙන. බාහිර පොත තියනවා කියලා ගත්තොත් එතනයි තියෙන්නේ තණ්හා. අපි කියවනේ බාහිර පොත තියනවා කියපු තැනයි සමුදේ. සමුදේ තියෙන තැනයි දුක සත්‍ය. එහෙනම් සමුදේ මේ සුතවස්රාවක කියන්නේ සමුදේ ඥානක් දකිනවා. බාහිර බාහිර පොතක් තිබ්බොත් තමයි දුක තියෙන්නේ. පොතක් නැති බව දකින්න සිතින් හදාගත්ත දෙයක් කියලා. සිතින් හදාගත්ත දෙයක් කොහොමවත් බාහිර හම්බ වෙන්නේ නැහැ. අනු විඥාන අනිදස්සන වෙනවා. බාහිර පොතක් හම්බ වෙන්නේ නැහැ. ඒක සුතවතර ශ්‍රාවකයා බාහිර පොතක් නැති බව දකින්න තැන අන්න එතනින් මිදෙනවා. එතනින් තණ්හා උපදින හේතු නැහැ. බාහිර පොතක් තිබ්බොත් තමයි තණ්හා උපදින්නේ. පොත, දරුවා, දුව, ගේ, දොර මේ හැමදේම වචනයක්නේ සංඛාරය. නමුත් ඒවා තියෙනවා කියලා ඇත්ත කරගත්තොත් අන්න එතන තණ්හාව, තෘෂ්ණාව තියෙන්නේ. මෙතන ඒකයි මේ කියන්නේ. මහාන රූපයට පැමිණි සිටින ඒ කර්ම විඥානේ රූපය අරමුණු කොට රූපේ පිහිට කොට සිටිනේ තෘෂ්ණායෙන් තෙත්තුයේ අන්න මෙතන තෘෂ්ණාව කියන්නේ තණ්හාව. අන්න එහෙම වුණොත් තමයි පොත ඇත්ත කරගත්ත තන තමයි ඒ තෘෂ්ණාවෙන් තෙත් වෙන්නේ. විරුදියට එන්නේ. ඒ කියන්නේ විරුඩිය නැවත සකස්මට හේතු තියෙන්නේ. අන්න තණ්හා උපදීන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේ සියල්ලම තියෙන්නේ. උපාදාන තියෙන්නේ පොත ඇත්ත කරගත්තොත් තමයි. ඒක මනාකොට මේ සූත්‍රය පැහැදිලි වෙනවා. එතකොට මහාන රූපයට පැමිණ සිටිනා මේ මෙතන ඒ වචනේ දාලා ඊට පස්සේ කියන රූපේ පිහිටකොට සිටිනුයේ තෘෂ්ණාවෙන් තෙත් වූයේ විරුධියට විරුඩියට විපුල විපුලත්වයට පැමිණේ මහාන අන්න වේදනා සංඥා සංකාර විඥාන සියල්ලම දෙයක් කියලා ගන්න තැන එතකොට මේ විදිහටම පොත ඇත්ත කරගත්ත තැන, බාහිර ඇත්ත කරගත්ත තැන, උපාදානෙ සිද්ධ වෙන තැන, අන්න තණ්හාවත් එතනමයි, එතන එතනයි සමුදය ඥානෙ තියෙන්නේ. අන්න එතනයි දුක සත්‍යයත් එතනයි. සමුදය සත්‍ය තියෙන තැනයි දුක සත්‍ය. එහෙම තියෙන එතන සසර ගමනයි. ඒ කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේව සියල්ලම තියෙනවා. අන්න අපි හිතින් හදාගත්ත දේ බාහිර තියෙනවා කියලා ගත්තොත් තමයි ඒ රැවටීම තියෙන්නේ. අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම ච සලායතන සලායතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා තණ්හා කියලා ගත්තොත් ඒ වේ පස්ස පත්‍ය කියලා ගත්ත අර නාමේ හදාගත්ත රූපේ ඒ කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. අර හදාගත්ත රූපේ ඇත්ත කරගත්තොත් තමයි අර ස්පර්ශ මනසිකාර කියලා ඊගාට තණ්හා උපාදාන භව ජාජරා මරණ දෙයක් තියෙනවා නම් ඊතර සැප දුක් තියෙන කතාව තියෙනවා තමයි. නාමය ඇත්ත කරගත්තොත්. එහෙම නැත්නම් ඒක විජානාති ඒ කියන්නේ රැවටුනොත් යම් වේදේති තං සංජානාති යම් සංජානත්තං විතක්කේති යම් විතක්කේතං විජානාති රැවටුනොත් යම් වේදනාවක්ද හැඩතලයක්ද වින්දේ ඒක සංඥාවෙන් හඳුනාගත්තද ඒ දේ වේදනා සංඥාවෙන් ඒ ගලපලා ඒ සංකාරයෙන් ඒකට මේ මේව එකතු කරලා ගත්තානේ අපි සංකාර කරනවා කියන්නේ ඒකනේ පොතක් කියලා හදාගත්තානේ අර shabdේ වර්ණ එකතු වෙලා සම්පටිච්ඡන්න වෙලා එනවනේ දෙයක් බවට අන්න එහෙම වුණොත් ඒ විඥානය දැන ගැනීම බාහිරත්ත කරගත්තා කියන්නේ එතනයි තියෙන සමුදේ. ඒ කියන්නේ තණ්හාව. ඒ කියන්නේ ජාති ජරා මරණ ශෝක බල. අපි හිතින් හදාගත්ත පොතක් කවදාවත් බාහිරින් ඒකයි හම් වෙන්නේ නැහැ එහෙම දැක්කොත් විතරයි යථාභූතයෙන් දකින්නේ. නැත්තම් සාමාන්‍ය අසෘතවත් පෘථග්ජනයා කියන්නේ බාහිර පේන හැමදේම තියෙනවා කියලා හිතන එකයි. අන්න සුතවතාර ශ්‍රාවකයා කියන්නේ අපි හිතන දෙයක් නිසා බාහිරින් එකක් නැති බවයි. හිතන තැනත් එහෙම දෙයක් නැති බව. අන්න භවිෂ්‍යති. අන්න එතනයි භවිෂ්‍යති. නැවත හේතුවක් එන්නේ සකස් වෙන්න. එතරම් මේ ධම්මේ සූත්‍රය ඊටම වැදගත්. සූත්‍රයේ මනාකොට තේරුම තියෙනවා. හැබැයි මේ වචන පරිහරණයක් නිසා ඒක අවබෝධය තුළින් අපි මෙහෙම ප්‍රකාශ කරාට ඔබට මේ සූත්‍රය තේරුම කියවුවොත් ඔබට ඒක ගලප ගන්න බැරි වෙනවා. අපි මේ ගලපපු විදිහට ඔබට මේ සූත්‍රයේම එයම බව වැටේනවා. ඔබත් බැලුවොත් ඔබට ඒක වැටහෙයි. මේ ධර්මය අවබෝධඥාණයෙන් දකිනකොට ඒ ධම්ම චක්කුසෙන් දකිනම් ඒ සත්‍ය ධර්මයේම මේ සූත්‍රයමයි තියෙන්නේ. මේ ධර්ම ඒ සත්‍ය ධර්මයේම මේ සූත්‍රේ මනාකොට දකින්න ලැබෙනවා. කිසිදු පොඩ්ඩක්වත් අඩුවක් නැහැ. අපි ඒ කියන ධර්මයේ මනාකොට මේ සූත්‍රේ තියෙනවා. ඒකයි ප්‍රත්‍යක්ෂතාවේට ඒකයි කියේ බොරු කළ නැහැ කියලා. ඒ හැම තැනම දකින්න ලැබෙනවා. අපි ඒකයි ඔබට මේ සූත්‍ර වලින් පෙන්නන්නේ. ඒ මේ ධර්මයමයි කියන්නේ. ඒ සත්‍ය අපි ප්‍රායෝගිකව ලං කළා ප්‍රායෝගිකව ඔබට පෙන්නනවා. නමුත් මේ වචන ගොඩාක් මේ පොත් පොත් මේ මේ සූත්‍ර පිටකේ වුණත් මේ තේරුම ලේලා තියෙන විදිහට ඔබට මේ ගලප ගන්න බෑ. නමුත් අපි ගලපලා දෙන විදිහට ඔබට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. සත්‍යම සත්‍යයි කියන්නේ. ඔව් ඒක තමයි මහාන යමෙක් මෙසේ කියානම් මම රූපේ තබා වේදනාව තබා සංඥාව තබා සංඛාර තබා විඥාන තබා ඒම හෝ යෑම හෝ චුතිය හෝ උප්පත්තිය හෝ විරුඩිය හෝ විපුලත්වය හෝ පනවමි ඒ කියන්නේ මේ රූපේ නැතුව ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර නැතුව වෙනත් ක්‍රමයකින් විපුලත්වයක් පනවනවා කියලා. ඔහො පනවමි තෙල කරුණ විද්‍යාමාන නොවේ මේ කිසි දවසක එක වෙන්නේ නැහැ. ඒ කියන්නේ කවුරු හරි කියනවා නම් මේ රූපේ රූපේ රූපේ නැතුව රූපේ නැතුව දුකින් මිදීමක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ රූපේ ඇත්ත දකින්න නැතුව දුකින් මිදෙන ක්‍රමයක් තියෙනවා කියලා. ඒක කවදාවත් වෙන්නේ නැහැ මහණෙනි කියලා බුදුන් වහන්සේ කියනවා. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් හදාගන්න මේ දේ ඇත්ත කරගත්ත තැන දුකින් මිදීමක් නැහැ. ඒ රූපේ කියන්නේ බාහිර ලෝකේ අපි දකින දේ ඒකයි විනීය ලෝකය කියලාත් කියන්නේ ඇත්ත කරගත්ත තැන දුකමයි තියෙන්නේ කවදාවත් දුකින් මිදීමක් හමුවන්නේ නැහැ. ඒක මනාකොට ඒ පුංචි ඡේදය තුල තියෙනවා. යෝ බික්කු ඒවම් වේදේ අහම් මඤ්ඤත්‍ර රූපා අඤ්ඤත්‍ර වේදනාය අඤ්ඤත්‍ර සංඥාය අඤ්ඤත් සංඛාරේදී විඥානස්ස ආගතින් ච ගතින් ච චුතින් ච uppattin ච උද්දීන් ච විරූලහි වා විපුලයි විපුලංවා පඤ්ඤා පෙස්සාමි ති තේතං ඨානං විජ්ජති රූප ධාතයය චේ බික්ඛු අනයිගාවකට සැටෙනවා මහාන ඉඳින් රූප ධාතුව පිළිබඳව භික්ෂු හට රාගය ප්‍රහීන වේද රාග ප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි අන්න රූපේට යම් අල්මක් තියෙනවා නම් ඒක ප්‍රහීන වෙනවා නම් අන්න ඒ රාගයේ ප්‍රහීනේ ඒ රාගයේ ප්‍රහාණයෙන් අරමුණ සිඳේ. ඒ කියන්නේ බාහිර දෙයක් නැති බව දකිනවා ඒකට ඇල්මක් ඇති වෙන්නේ චන්ද රාගය දුරු වෙනවා කියන එකයි. රූප ධාතුයා චෙ බික්ඛු බික්ඛුනෝ රාගෝ පහීනෝ හෝති රාගස්ස පහානා වොජ්ජි ජරා වොජිතර රමණං පතිත්තා විඤ්ඤස්ස න හෝති වේදනා වේදනා ධාතුය චේ බික්ඛු බික්ඛුනෝ සංඥා ධාතුය චේ බික්ඛු බික්ඛුනෝ සංඛාර දැන් වේදනා සංඥා සංකාර සියල්ලට මේ විදිහට කියනවා. ඒ කියන්නේ චන්දරාගයක් ඇති වෙන්නේ නැහැ දෙයක් නැති බව දකිනවනම්. ඉඳින් මානහට අන්න කියන සංඥා ඉඳින් මානහට සංඛාර කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන පිළිබඳ රාගයේ ප්‍රහීන වේද රාග ප්‍රහාණයෙන් අරමුණ සිඳේ අන්න එතනින් අරමුණ සිඳෙනවා. අරමුණ ඇත්ත වෙන්නේ නැහැ. ඒකයි නිමිත්ත අනිමිත්ත බවට පත් වෙනවා කිව්වේ. මේ යථා භූතව සත්‍ය දකිනවා නම් ඒකට තියෙන ඇල්ම නැති වෙනවා. චන්දරාගේ දුරු වෙනවා. නිමිත්ත අනිමිත්ත බවට පත් වෙනවා. ආශ්‍රව කෙලෙස් වෙන හේතු වෙන බව. එතනින්ම මනාකොට ඔබට දකින්න ලැබෙනවා. රාග ප්‍රහාණයෙන් අරමුණ සිඳේ. විඥානයේ ප්‍රතිෂ්ඨා නොවේ. අන්න විඥානය අනිදස්සන වෙනවා. ප්‍රතිෂ්ඨා රහිත ඒ විඥානයේ අනු අභිවෘද්ධියට විරුඩියට විපුලත්වයට පැමිණේ ප්‍රබුලත්වයට නොපැමිණේ මිදුණු හේන් ස්ථිත වේ ස්ථිතිද ස්ථිත හේයින් සන්තුෂ්ට වෙයි මිදුණු බවට Tamanටම ස්ථිරවම ප්‍රත්‍යක්ෂ වෙනවා අන්න ඒ නිසාමයි සන්තුෂ්ටිය ඒ සන්තුෂ්ටි පරමන්දන ඒ කියන්නේ Tamanටම ඒක සාන්දිටික වෙනවා ඒ මෙතන ත්‍රාසයක් ඇති වෙන්නේ බීතියක් ඇති වෙන්නේ විපුල මෙතන ත්‍රාසයට නොපැමිණේ තෙමේ පිරිණිවේයි අන්න එතනින් තමයි පිරිණිවීම පෙන්වන්නේ. ඒ කියන්නේ බාහිර දෙයක් නැති බව දකින දකිනවා නම් ඒ දෙයට චන්දරාගයක් ඇති වෙන්න හේතුවක් නැහැ. අන්න එතන මිදීම සිද්ධ වෙනවා අනිමිත්ත වෙනවා ශුන්්‍යතයි අප්‍රණීතයි අන්න එතනයි පිරිණිවීම වේ කියන්නේ අන්න එලෙස සත්‍ය දකින භික්ෂුව පිරිණිවේයයි කියනු ලැබේ අන්න මනාකොට පැහැදිලි වෙනවා දැන් ධර්මයේ තුල මේ කියන කාරණා ජාතිය ශේවිය බඹසර වැස නිමවන ලදී කරණේ කරලදී මේ අරහත්වයේ පිනිස අනික එකක් නැතයි දැනගනි මහාන මෙසේ දන්නාහට මෙසේ දක්නාහට විදර්ශනාවට අනතුරුව ආසවක්ෂය අරහත් වේටමපත් වේ. ඉතින් ඒ ටික තමයි මේ සූත්‍රයේ අන්තිම වාක්‍ය ටික තමයි ඒ තියෙන්නේ. එතකොට මේ සත්‍ය දකිනවා නම් ඒ කියන්නේ විඥාන න හෝති තද පතිච්චිතං විඥානං අවිරූහං අනබිනා අනබිසං කච්ච විමුත්තං විමුත්තා තිතිය තිතං තිතත්තා සන්තු සිතං සන්තුසිතාන පරිත්තස්සති අපරිත්තස්සං පච්චත්තං යේව පරිනිබ්බා යති කීනා ජාති වුසිතං බ්‍රහ්මචරයන් කතං කරණීයං නාපරං ඉත්තත්‍යාති පජානාති එවං කෝ බික්ඛෝ ජානතෝ ඒවං පස්සතෝ අනත්තර ආසවානං කයෝ හෝති අන්න නිර්වාණ මාර්ගයේ මනාකොට බුදුන් වහන්සේ දේශනා කරනවා ඔබටම පැහැදිලි වෙනවා ප්‍රායෝගික පැතිකඩ අපි ඔබට මනාකොට ඉදිරිපත් කරා ඒ ඉදිරිපත් කරපු පැතිකඩට ඇත්තටම මේ උදාන සූත්‍රයේ මනාකොට සාක්ෂි දරනවා බුදුන් වහන්සේම බුද්ධ මුවින්ම ඒ සූත්‍රය තුල ඒ නිර්වද්‍යතාවයේ සහතික කරන බව මේ සූත්‍රය තුලින් ඒ උදාන සූත්‍රය තුල ඇත්තටම ඔබටම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ සූත්‍රය මනාකොට දකින්න. එහි පැහැදිලි කිරීම ඔබ විසින්ම ගලප ගන්න. ඒ තියෙන ඒ ඒ ඒ ප්‍රත්‍යක්ෂතාවය තුල දකින දේත් මේ පැහැදිලි කිරීමත් ඔබ හොඳින් දකින්න. ප්‍රත්‍යක්ෂතාවය තුළ මේ සූත්‍රය මනාකොට පැහැදිලි කළ හැකි. ඒ කිසිවෙකුටත් ඒ වෙනස් කළ නොහැකි. ඒ සත්‍යක්මයි. ඒ කායන මග්ගෝ අයම් භික්කවේ එයයි මහණෙනි එකම මාග නියමට. බාහිර සත්‍යයක් නොවන බව දැකීමයි. එහෙනම් ඔබට ඔබ මේ මිත්‍යා දෘෂ්ටික භූමියේ සම්මා දිට්ඨියක් දකින්නේ අර හිරු මඩල බබලන්නාසේ ආකාශයේ මේ විද්‍යා ලෝකේ බබලන්නාසේ අවිද්‍යා ඝනදුර පහව යන්නාසේ ඒ සත්‍යයේ ආලෝකේ හිරු කිරණ දෙරණ තලයට ටිකින් ටික වැටමින් පවතිනවා මේ සූත්‍ර බුදුන් වහන්සේම මීට වසර 2500කට කලින් ඒ හෙලිකලේ පරම සත්‍යම වසර 2500කට පසුව සියවස් ගණනකට පසුව නැවතත් හෙළි වෙනවා. ඒ සත්‍ය ඔබට අසන්න ලැබෙනවා. ඒ මග හොඳින් ගලපලා ඔබට ඔබ දෙපා මුලටම ඉදිරිපත් කරනවා. ඔබටත් පුළුවනි ඒ සියලු දුකින් මිදලා, සේ සසර ඕගෙන් මිදලා මහා සාන්ත සෝයටපත් වෙන්න. තෙරුවන් සරණයි.